දේශනාව අද දේශකයන්න් වහන්සේ රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහා පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද මහාචාර්ය පොන්ගස්තැන්නේ ආනන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ඉතේ තිර සුණක් කත්ත කටේවා උත්තරී මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරියේ අකතේවා උත්තරේ මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරී යස්සත්තාය මයා ධම්මෝ දේසිතෝ සෝ නියාති තක්ක රස සම්මා දුක්ඛකයාති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතුකා වශයෙන් තෝරාගෙන තියෙන්නේ දීඝනිකායේ පාටික සූත්‍රය. මේ සූත්‍රය අන්තර්ගත වන දීඝනිකාය විශේෂයෙන්ම සූත්‍ර 34ක් තියෙන මහා ග්‍රන්ථයක්. කවුරුත් දන්නවා බෞද්ධයෝ සූත්‍ර පිටකයේට පොත් පහක් තියෙනවා දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, බුද්ධකනිකාය කියලා. මේවායින් ප්‍රථම ග්‍රන්ථය වන දීඝනිකායේ ඇතුළත් වෙන්නේ ඉතා දීර්ඝ සූත්‍ර දේශනා 34ක්. ඒනොත් දීඝනිකායේ 20 වෙනි අංකයට තමයි පාඨක සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට දීඝනිකායට තියෙනවා බොහොම හොඳ විස්තර ධර්ම ග්‍රන්ථයක් අටකතාවක් ඒ හඳුන්වන්නේ සුමංගල විලාසිනී කියලා. මේ සුමංගල විලාසිනී දීඝනිකාය අටකතාව කියවලා බැලුවොත් බොහොම හොඳට දීඝනිකායේ විස්තර වෙන ධර්ම කරුණු සූත්‍ර දේශනා පැහැදිලි කරගන්න පුළුවන්. ඒ අතර විශේෂ වශයෙන්ම අද අපි ධර්මදේශනාවට තෝරාගත් පාටික සූත්‍රයේ විස්තර අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් දීඝනිකාය අට කතාවේ නැත්තම් සුමංගල විලාසිනිය කියවන්න. ඒ වගේම මේ සූත්‍ර දේශනාව හා සම්බන්ධම කරුණු විශාල ප්‍රමාණයක් තවත් ඇති වෙලා ඇතුළත් වෙලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා සීනාද සූත්‍රයේ. ඒ මහා සීනාද සූත්‍රයේ තියෙන කරුණු තවත් විස්තරව සඳහන් වෙලා තිනවා මජ්ක්‍ධිම නිකාය අට කතාව පපංච සූදිනී කියලා සඳහන් වෙන්නේ ඒ මජ්ක්‍ධිම නිකාය අට කතාව. දීඝනිකාය අට කතාව සුමංගල විලාසිනියේ පාටික සූත්‍රයේ අටුවාවත් වගේ මජ්ක්‍ධිම නිකායේ අට කතාවේ පපංච සූදිනියේ ඇතුළත් මහා සීනාද සූත්‍ර අටුවාවත් එකට කියවලා බැලුවොත් මේ සූත්‍ර දේශනාව බොහොම හොඳට තේරුම් ගන්න පුළුවන්. මේකට පාදක වෙලා තියෙන විශේෂයෙන් සුනක්කත් හාමුදුරන් පිළිබඳව අටුවා ග්‍රන්ථවල විශාල විස්තර තියෙනවා මොකද උන්වහන්සේ පිළිබඳව එම විස්තර අටුවාවල දක්වලා තියෙන්නේ එදා මෙන්ම අනාගතයේත් ජනතාවට බොහොම ප්‍රයෝජනවත් පාඨකයන්ට බොහොම ප්‍රයෝජනවත් ධර්ම කරුණු එහි අන්තර්ගත වන නිසා කලින් කලට බෞද්ධ දර්ශනයට විවිධ විදිහේ උවදුරු වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාගෙන් භික්ෂුණීන් වහන්සේලාගෙන් ඒ වගේම උපාසකයන්ගෙන් උපාසිකාවන්ගෙන් නොඑක් විවේචකයන්ගෙන් දාර්ශනිකයන්ගෙන් නොඑක් විදිහේ මතධාරින්ගේ එන ඒ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එක්තරා කීලියක් වගේ මැද තියෙනවා එක්තරා හොඳ සංදිස්ථානයක් ඒ මූල ස්ථානය කේන්ද්‍ර කරගෙන තමයි උනාන්දගේ ඒ අරමුණ කේන්ද්‍ර කරගෙන තමයි හරය කේන්ද්‍ර කරගෙන තමයි මෙවැනි ධර්ම කරුණු අපි කලින් කලට උනත් විග්‍රහ කරනකොට විග්‍රහ කළ යුතු වන්නේ. ඒ නිසා තමයි බුදුජාන් වහන්සේ හැම වෙලාවෙම ඕනම ප්‍රශ්නයක් ආවම ධර්මයට විනයට අනුව එකගද කියලා බලන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අද වර්තමානයේ බොහෝ දෙනා බෞද්ධ දර්ශනයේ සමහර ගැඹුරු කරුණු පවා විස්තර කරනවා තමන්ගේ දෘෂ්ටි වලට අනුකූලව. තමන්ගේ දෘෂ්ටි වලට අනුකූලව ඒවා විස්තර කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේම තව වැරැද්දක් සිද්ධ වෙනවා වර්තමානයේ බොහෝ sannivedakayin එහෙම නැත්නම් දේශකයින් එහෙම නැත්නම් ප්‍රචාරක මාධ්‍ය ඊගොල්ලන්ගේ යම් යම් මතිමතාන්තර බුදුරජාණන් වහන්සේගේ දේශනා කියලා පැහැදිලි කරනවා. තවත් පැත්තක අපිට තේනවා ධර්මයේ පවා විනය පවා බුද්ධ ශාසනය පවා පාවිච්චි කරනවා ප්‍රචාරක මාධ්‍ය එහෙම නැත්නම් වෙනත් විදිහේ ලාභාපේක්ෂක වෙන්න පුළුවන් ප්‍රසිද්ධිය වෙන්න පුළුවන් මොකක් හෝ බාහිර පටු ආකල්ප මත එවැනි දේවල් සඳහා ධර්මයේ විනය පාවිච්චි කරන්න හොඳ නැහැ බුදුරජාණන් වහන්සේගේ දේශනා එක්තරා කාරණයක් යත්තත්තාය කුලපුත්තෝ මයා ධම්මෝ දේශිතෝ නීයාති తත්‍රස සම්මා දුක්ඛක්ඛයාති බුදුහාමුදුරු දේශනා කරන්නම මම යම්කිසි ධර්මයක් දේශනා කළා තියෙනවා ඒ ධර්මය යම්කිසි කෙනෙක් ගණගෙන ඒ අනුව හැසිරුණාන් පස්සේ මේ දුක් කෙලවර කිරීමේ ක්‍රමය අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි බෞද්ධ දර්ශනීය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පරමාර්ථය. ඉතින් අන්න අනුව අපිට මේ පාටික සූත්‍රයත් අධ්‍යයනය කළොත් සුදස්සත් හාමුදුරන්ගේ චරිත කතාවෙන් බොහෝ දේ අපිට ඉගෙන ගන්න පුළුවන් වර්තමානයේ මේ බොහෝ නොයෙක් විසංවාද වලට පාත්‍රවන විකාර දේශනා එහෙම නැත්නම් පෞද්ගලික මතිමතාන්තර පිළිබඳව අධ්‍යයනය කරනකොට මේ තුනක්වත් හාමුදුරුවෝ ලිච්ඡවි රජපෞලටයි කෙනෙක් තරුණ කාලයේ නොඑක් විදිහේ දර්ශන ඉගෙන ගත්ත ඒ වගේම නොඑක් දේවල් පිළිබඳව සොයමින් හිටපු කෙනෙක්. ඒ අතර තුලකත් හාමුදුරුවන්ගේ පැහැදීමක් තිබුණා බුදුරජාන් වහන්සේගේ ධර්මය බුදුරජාන් වහන්සේ සංඝ රත්නය පිළිබඳව ඒකට හේතුව වශයෙන් උන්වහන්සේගේ හිතේ තිබුණා දැනගෙන තිබුණා අහලා දැනගෙන තිබුණා බුදුරජාන් වහන්සේ වෘද්ධි ප්‍රාතිහාර්ය පාන පුළුවන් කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකේ වංශ කතාව, ලෝකෝත් ලෝක උප්පත්ති කතාව බොහොම හොඳට පැහැදිලි කරනවා. ඒ නිසා බුදුජාන් වහන්සේ මහා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා මොහොම පැහැදීමක් තිබුණා. අහලා. ඉතින් මේ අනුව නොඑක් අවස්ථාවලදී බුදුජාන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නයේ පිළිබඳව කොහොම වර්ණාවෙන් ලිච්ඡවි රාජධානියේ ඒ ප්‍රභූ අයට තමක පවා කතා කරලා තියෙනවා සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ ගුණ, නවරහදී බුදු ගුණ පිළිබඳව වර්ණාත්මකව කතා කරනවා. ධර්ම රත්නයේ ස්වාක්කාත ආදී ගුණ පිළිබඳව වර්ණාත්මකව කතා කරනවා. ඒ වගේම සංඝ රත්නයේ සුභටිපන්නතා ආදී ගුණ පිළිබඳව බොහෝ පැහැදිලි කරනවා. මේ වගේ යම්කිසි පැහැදීමක් ඇතුව හිටපු කෙනෙක් සුණක්කත්ත. ඉතින් මේ සුණක්කත්ත බුදුරජාන් වහන්සේ කෙරෙහි එහෙම පැහැදීමක් ඇතුව භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් බුදුරජාන් වහන්සේ ළඟ කාලයක් හිටියා. කොහොම ඉඳලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගාවට ආවෙම සුණක්කත්ත හාමුදුරුවෝ ඒක බලාපොරොත්තුවක් ඇතුව. ඒ බලාපොරොත්තුව තමයි උත්තරී මනුස්ස ධම්ම. ඌ ඍද්ධි ප්‍රතිහාරය බුදුහාමුදුරුවන් පානකොට බලන්න, දැක ගන්න ආසාවෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් ලෝක උප්පත්ති කතාව අහලා දැනගන්න. මෙන්න මේ වගේ කුතුහලයක් ඇතුව බුදුහාමුදුරුවන් ළඟ ඇසුරු කරමින් වික්ෂුවක් වශයෙන් සිටියේ. කොහොම ඉඳලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වරින් වර ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න කියලා ඉල්ලා හිටිනවා බුදුහාමුදුරු දේශනා කරන මියක් කිසි වැඩක් නෙමෙයි පුහු වැඩ ඒක නෙමෙයි මේ ධර්මයේ විනය දේශනා කිරීමෙන් ඉගෙන ගැනීමෙන් බලාපොරොත්තු වෙත්තේ යථාර්ථය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න මේ දුක කෙලවර කරගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය දේශනාවේ හරය ඒකට මහන්සි වෙන්න දුක නැති කරගන්නේ කොහොමද කියලා උත්සාහවත් වෙන්න සසර දුක නැති කරගන්න ක්‍රමය පිළිබඳව අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඒ ක්‍රමය අනුගමනය කරලා සසර දුක් නැති කරන ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්යන්ගෙන් ඉවත් වෙන්නේ කොහොමද මේවා නැති කරගන්නේ කොහොමද කියන එකට උත්සාහවත් වන්න. ඒක තමයි යස්සත්තායි කුලපුත්තු ධම්මෝ දේශිතෝ. යමක් සඳහා බුදුහාමුදුරෝ යම් කිසි කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා ධර්ම දේශනා කළා නම් ආන්නේ කාරණිය හොයාගෙන යන උත්සාහවත් වෙන්න කියලා මිත්‍ර අවවාද කරනවා. ඒ වුණත් නැකත් හාමුදුරුවෝ ඒවා පිළිගන්නේ නැහැ. උන්වහන්සේට ඕනිකමම තියෙන්නේ බුදුහාමුදුරන්ගෙන් රිද්දි ප්‍රාතිහාරය බලන්න. උන්වහන්සේට ආරාධනා කරනවා මේක හරියන්නේ නැහැ. නිසා උන්වහන්සේ බුදුහාමුදුරන්ගෙන් අයින් වෙලා තනියම ඇවිදින්මින් සිටියේ. කොහොම ඉන්නකොට එක් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ වැඩම කළා මල්ල රටට. බුදුරජාණන් වහන්සේ මල්ල රටට වැඩම කළා අනුප්පිය කියන ගමේ පින්ඩපාත උදේ වඩින්න සූදානම් වෙලා තව වෙලාවක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා ඒ කිට්ටුව ඉන්න බග්ගවගොත්ත කියන පරිබ්‍රාජකගේ ආශ්‍රමයක් තියෙනවා. ඒ ආශ්‍රමයට එහෙම ගිහිල්ලා ටිකක් සුහදව සාකච්ඡා කරලා වෙලාව කිට්ටු වෙනකොට පින්ඩපාත වඩින්න ඕනේ කියලා භග්ගවගොත්ත කියන පරිබ්‍රාජකයාගේ ආශ්‍රමයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කම භග්ගවගොත්ත පරිබ්‍රාජක ආශ්‍රමයේ කවුරුත් දැකලා බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරු පිළිගත්තා. පිළි අරගෙන ආසන පනවලා උන්වහන්සේට වැඩ ඉන්න සරස්සලා අර භගවගොත් පරිබ්‍රාජිකය නායකයා බුදුහාමුදුරන් ළඟින් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ මේ ළඟදී දිනක මෙහාට ආවා සුණක්කත් හාමුදුරු. ඒ සුණක්කත් භික්ෂුව ඇවිල්ලා අපට ප්‍රකාශයක් කළා ගියා. දැන් ඒ සුණක්කත් භික්ෂුව ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් නෙවෙයිලු ඉන්නේ. ඔබ වහන්සේගේ ශාසනය ඉවත් වුණා කියලා එහෙම ප්‍රකාශයක් කළා අපිට. ඉතින් අපි කල්පනා කළා මොකද මේ සුණක්කත් භික්ෂුව මේ විදිහට ප්‍රකාශ කරන්නේ? ඒක ඇත්තක්ද කියලා අපිට දැනගන්න කැමතියි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ සුණක්කත් භික්ෂුව කියන්නේ දැන් වහන්සේගේ ශාසනයෙන් ඉවත් වුණා කියලා ඒක ඇත්තක්ද කියලා භගවගොත්ත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා භගවගොත්ත ඒ තුනක්වත් භික්ෂුව ප්‍රකාශ කරේ ඒක ඇත්තක් මේ පහුණු දවස්වල ඔය තුනක්වත් භික්ෂුව නොඑක් නොඑක් ප්‍රශ්න අහනවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා හැම වෙලාවෙම ඇවිල්ලා අහන්නේ උත්තරී මනුස්ස ධම්මෝ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න කියලා. ඒක දවසක් කොහොම ඇවිල්ලා ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ සුණක්කත් භික්ෂුවගෙන් ඇහුවා සුණක්කත්තේ ඔබ මේ ශාසනයට ඇතුල් වෙන වෙලාවේ මම පොරොන්දුවක් දුන්නද ඔබට රිද්ධිපාර්තිය වහාර්ය පානවා මේ ශාසනයේ පැවිදි වෙන්න කියලා. සුණක්කත් භික්ෂුව ඒ වෙලාවේ ප්‍රකාශ කළා නෑ ස්වාමීනි එහෙම පොරොන්දුවක් ඔබ වහන්සේ මට දුන්නේ නෑ. එහෙමනම් ඔබ මේ ශාසනයට ඇතුල් වෙන වෙලාවේ ඉල්ලීමක් කළාද මගෙන් ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ මම වික්ෂුවක් වශයෙන් පැවිදි වෙලා ඉන්නවා. වහන්සේ මට හැබැයි ඍද්ධි ප්‍රාත්‍යහාරය පාන්න ඕනි කියලා මම මගෙන් පොරොන්දුවක් ගත්තද? නෑ. නෑ ස්වාමීනි, එහෙම පොරොන්දුවක් ඔබ වහන්සේට මම ගත්තේ නෑ පැවිදි වෙන වෙලාවේ. ආ එහෙමනම් ඔබට මම පොරොන්දුවක් දුන්නේ නැත්නම් ඔබත් මගෙන් එවැනි පොරොන්දුවක් ලබා ගත්තේ නැත්නම් මේ වගේ ඇවිල්ලා ඍද්ධි ප්‍රාත්‍යාර්ය පාඩන කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් මේ ශාසනයෙන් බැහැර වෙනවයි කියලා කියන ප්‍රකාශයේ තේරුමක් නෑ නේද කියලා. ඒක නෙමෙයිනේ සුණක්කත් කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ඉගෙනගෙන අවබෝධ කරගෙන ඒ අනුව සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සසර දුක නැති කරගන්න ක්‍රමය අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ නැති කරලා නිවන් අවබෝධ කරන මාර්ගය ආර්ය ශ්‍රාංග මාර්ගයේ ප්‍රගුණ කරන එක නේද කරන්න ඕනේ කියන්නේ. මේ මෙහෙම අවවාද කළත් තුනක්වත් භික්ෂුව ඒ වෙලාවේ පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැතුව විතරක් නෙමෙයි. ඒ තුනක්වත් භික්ෂුව තීරණය කරනවා එහෙනම් ස්වාමීන් මම ඔබ වහන්සේගේ ශ්‍රාවක භාවයෙන් ගන්විලා මම යනවා කියලා දැඩි ලෙස ප්‍රකාශ කරනවා. ඒ වගේ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ තුනක්වත් භික්ෂුවට අවවාද කරනවා. තුනක්වත් ඒ වගේ මෝඩ තීරණ ගන්න එපා. ඒක ඔබට සසරට හොඳ නැහැ. අපායන් නිපාතන් නිර්යන් උපපජ්ජති. අපාගත වෙන්න, ත්‍රිසං ලෝකෙ උපදින්න, නරකයේ උපදින්න හේතු වෙයි. මේ මනුෂ්‍ය ජීවිතයෙන් ගත යුතු ප්‍රයෝජනීය ඒක නෙමෙයි. ඒ වගේ දැඩි මතවල මිත්‍යා දෘෂ්ටිවල ඉන්න ඉපයි කියලා අවවාද කළත් තුනක් අත්දිච්චෝ ඒ වගේ පිළිගන්නේ නැතුව අතහැරලා යනවා. කොහොම ගිහිල්ලා සමහර වෙලාවට ආයෙත් එනවා. භග්ගවය ඔය තුනක් අත්දිච්චෝ පිළිබඳ හුඟක් තොරතුරු තියෙනවා. එක දවසක් ওই සුණක්කත් භික්ෂුව බුදුරජාණන් වහන්සේ සමග ඈත ගම්මානයක යනකොට විශේෂයෙන්ම විශාලා මහනුවර ඈත කුළු කියලා නියංගමක දුෂ්කර ගම්මානයක බුදුරජාණන් වහන්සේත් සුණක්කත් හාමුදුරුවොත් වඩිනු. බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනකොට සුණක්කත් හාමුදුරුවෝ දැක්කා එක්තරා තැනක ඉන්නවා තාපසී ඒ තාපසයා බොහොම දුෂ්කර විදිහට ඉන්න බව පේනවා. පෝරක්කත්තිය කියලා මේ තාපසයාගේ නම. මේ තාපසතුමා දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කරපු කෙනෙක්. කුක්කුර වෘතය ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙහා හරියට දැඩි සීලයක් ආරක්ෂා කරන කෙනෙක්. දැන් මේ තුනක්වත් හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බලනවා. උන්ට පේනවා මේ අලු ගොඩකමයි ඉඳන්. ඒ වගේම අලු ගොඩකටමයි කෑම දාලා ආහාර අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ සුණක්වත් වික්ෂුවට හිතෙනවා මෙයා බොහොම හිසත් සීලයක් තියෙන, බොහොම ගුණවත් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැති කියලා. මේම කල්පනා කර කර ඉඳලා ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟින් පස්සෙන් යනවා. එනකොට බුදුහාමුදුරන්ට තේරෙනවා මේ සුණක්වත් වික්ෂුව වැරදි මිත්‍යා දෘෂ්ටියක් අරගෙන තියෙන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සුණක්වත් වික්ෂුන් වහන්සේට අවවාදයක් ලා සුණක්වත් ඔය කෝරප්පත්ති කියන තාපසයා ඔබ හිතන විදිහේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඔය සුනක වෘතයක් රකිමින් කොහොම දුකසේ ජීවත් වෙන්නේ පෙර කරපු අකුසල කර්මයක් ඔය විඳින්න. ඒ විතරක් නෙමෙයි ඔය සුනක්කත් තව වැඩි කල ජීවත් වෙන්නෙත් නෑ. තව දවස් 7කින් විතර මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙන්නෙත් අජීර්ණ රෝගයක් හැදිලා. ඒ වගේම මේ තාපසයතුමා මැරිලා ඔය තව අකුසල කර්ම ගොඩක් තියෙනවා විපාක දෙන්න මෙයාට. මෙයා මැරිලා කාලකන්ජි කියන අසුරනිකායේ අසුරෙක් වෙලා උපදිනවා. ඒ විතරක් මේ ඒ තාපසයා මරුණට පස්සේ එයාගේ කෝරක්කත්තේ තාපසයාගේ ශරීරය මృత ශරීරය දාන්නත් බෑ බීරණත් අම්බ කියන සෝම් පිටණියාගේ වෙන තැනකට ගිහින් දාන්න බෑ. ඒ තරම් මෙයාගේ නියතයන් කියන පෙර කරපු අකුසල කර්ම වල විපාක වශයෙන් කියලා බුදුහාඳුරෝ දේශනා කරා. ඉතින් මේකට තුනක්වත් හාමුදුරන්ට කේන්ති ගියා. කේන්ති හිල්ලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා බුදුරජාන් වහන්සේ. වහන්සේ මේ අනික් අයගේ අනික් තාපසෝරුන්ගේ රහතන් වහන්සේලාගේ ගුණ වර්ණනා කරන්න කැමති නෑ. ඊර්ෂ්‍යාතහගත කෙනෙක්. වහන්සේ අච්චර දුෂ්කර ක්‍රියාවක් කරන බොහොම දුෂ්කර වෘතයක් ආරක්ෂා කරන සීලයක් වෘතයක් ඒ වගේම තපස් ධර්මයක් ආරක්ෂා කරන ඉස්මාගේ පිළිබඳව මේ කරපු ප්‍රකාශය මම පිළිගන්නේ කියලා ඊට පස්සේ මේ තුනක්වත් බික්කුව අහපව් වෙනවර කෝරක්වත් තිය තාපසය ගාවට ඇවිල්ලා ඒ තාපසයා සමග කතා බහ කරලා සාකච්ඡා කරලා ඔබතුමා පිළිබඳව අර දැන් මෙතනින් වැඩම කළ ගෞතම බුදුහාමුදුරු ප්‍රකාශයක් කළා ඔබ වැඩි කල ජීවත් වෙන්නේ නැතිලු දවස් 7ක් විතර වගේ තව ජීවත් වෙන්නේ ඒ විතරක් නෙමෙයි ඔබතුමා අජීර්ණයකින් මැරෙන්නත් ඉඩ තියෙනවා කියලා. ඒ වගේම මැරිලා ගිහිල්ලා කාලකන්ජි කියන අසුරනිකායෙත් උපදිනවයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න කියලා ඒ තාපසයා සමග සාකච්ඡා කළා. මිත්‍ර වෙලා හිටියා. ඔය දවස් දෙකක් තුනක් එහෙම හිටියා. ඒ තාපසතුමාත් ඉතින් පරිස්සමෙන් හිටියා ආහාර පාන වැඩිපුර ගන්නේ නැතුව ඒ වගේම අජීර්ණ රෝගයක් එහෙම වැළඳෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙලා හිටියා. දින 6ක් විතර ගත වෙනකොට මේ තාපසතුමාගේ තව දායකයෝ ඈත පළාත්වල ඉන්නවා. අන්නේ දායක පවුලක් කල්පනා කළා අපේ තාපසතුමා බලන්න යන්න ඕන කියලා එතුමා කැමති ධාරිමාන සකස් කරගෙන 6 වෙනි දවසේ ආවා. අරගෙන ඇවිත් ධාරි පිළිගන්නලා ගෞරව දක්වලා ඒ දායක පිරිස යන්න ගියා. තාපසතුමා දැන් දින 6ක් निराහාරව ඉඳලා බොහොම කුසගින්නින් ඉන්නේ අර ආහාර සුවඳ හොඳට දැනෙනවා. තාපසතුමා කැමැති ප්‍රියජනක ආහාර දානීය වශයෙන් ලැබිලා තියෙනවා. සුවඳක් දැනෙනවා. බඩගිනිත් වැඩි. ඒ නිසා තාපසතුමා බැලුවා දානි පොඩ්ඩක් වළඳන්න ඕනි කියලා වැළඳුවා. ඒ අතර තිබුණ ඌරු මස් වගේ බොහොම දිරවීමට අපහසු ආහාර වර්ග පවා. ඉතින් මේවත් හොඳට වළඳලා වෙනදටත් වැඩිපුර වළඳලා තාපසතුමා විවේකීව ඉන්නකොට ටිකක් හවස් වෙන්න බොහොම අමාරුයි. හවස් වෙන්න හවස් වෙන්න දෙවි අමාරුයි. රෑ වෙන්න හුස්ම ගන්න අමාරුයි. රෑ 12 ඉතර වෙනකොට තාම දුර්වල තත්ත්වයකටපත් වෙනවා. රෑ 12 පහු වෙනකොටම මරණයටපත් වෙනවා. ඔන්න තාපසතුමාගේ මරණය සිද්ධ වෙනවා. පහුදා උදේ තුනක්වත් හාමුදුරුවෝ ඇවිල්ලා බලනකොට තාපසතුමා මරණයටපත් වෙලා. පස්සේ දායක උතුම් කතා බහ කරමින් සාකච්ඡා කළ මේ තාපසතුමා කොහෙද ඉපදුනේ කියලා දැන් බලා ගන්න ඕනේ. බුදුහාඳුර කියප එක එහෙම වෙන්න බෑ. මෙච්චර උග්‍ර තපස් කෙනෙක් මෙරළ ගිහින් දිවි ලෝකෙක උපදිලා ඇති කියලා හිතමින් කල්පනා කරමින් තාපසතුමාගේ දායකයොත් එක්ක සාකච්ඡා කරලා මේ කෝරක්පත්තියේ තාපසතුමාගේ මృత ශරීරයේ විනත් ස්ථානයක ගිහින් දාන්න ඕනි, භූමදානය කරන්න ඕනි කියලා සාකච්ඡා කරලා වෙන සුසාන භූමියකට අරගෙන ගියා. නමුත් මේගොල්ලන්ට ඒ මృత ශරීරය කොහේ අරගෙන ගියත් පෙනෙන්නේ මිදුලක් වගේ. ඒ නිසා ඒගොල්ලන් කිසි වෙලාවක ඒ මృత ශරීරය ගිනියන්න බැරුණා වෙනත් සුසාන භූමියකට. ඉතින් මේගොල්ලෝ කොහොම කොහොම කොහොම හරි එහෙම අරන් ඇවිදලා විදලා හවස් වෙනකොට අර බීරණත්තම්බ කියන සොහොම් පිටියෙම මේ පිටිස ආවා. ඊට පස්සේ මේ අය හවස් වෙලා අර මృత ශරීරයත් ඒ දමලා ඒ පිරිස ගියා. සුනක්කත් හාමුදුරුවෝ රාත්‍රියේ මේ මිනිහ ළඟ ඉඳගෙන කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා අතර තව එක කාරණයක් මේක වෙන්න බෑ. මේ තාපසතුමා දේවතාවෙක්වත් කියලා ඇති. උගක් උග්‍ර තපස්ලම් රකින්න කෙනෙක් කියලා කල්පනා කරලා උන්වහන්සේ දන්නවා කෙනෙක් මරුණට පස්සේ උපදින තැන හොයාගන්න මන්ත්‍ර ජප කිරීමක්. මණිකා ගන්ධාරා වගේ ඔය පැරණි වෛදික පොත්වලත් ඒවා තියෙනවා වේද පොත්වල විශේෂයෙන් වේදාංගවල අන්න ඒවා ඉගෙනගෙන තිබුණා. ඒ නිසා මේ අනුව බලන්න ඕනේ කියලා රාත්‍රියේ ඒ විදිහට ජප කරලා අර කෝරක්කත්තිය තාක්ෂගේ මృత ශරීරය මිනිහේ හිසට තට්ටු කළා අහනවා ඔබතුමා මැරිලා කොහෙද ඉපදුනේ කියලා කියන්නේ. ඒ වෙලාවේ බුදුජානන් වහන්සේගේ අදිෂ්ඨානයක් අනුව අර මිනිහ ප්‍රකාශ කරනවා මම බැරිලා ඉපදුනේ කාලකන්ණි කියන අසුරනිකායේ අසුරෙක් කියලා කියනවා. දැන් මේ කාරණියත් ඔප්පු වුණා. දැන් උන්වහන්සේට සුණක්කත් හාමුදුරන්ට බුදුහාමුදුරන්ට චෝදනා කරන්න කාරණයක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එදා ඉඳලම ඔය සුණක්කත් භික්ෂුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි දේශයක් ඇති කරගෙන, දුසතුටක් ඇති කරගෙන හැමතැනම ඇවිදිමින් බුදුහාමුදුරන්ට චෝදනා කරනවා ධර්මයේ සංඝයාට නිඳා කරනවා ඒ වගේම මේ තැන ඇවිදිමින් ඔය ප්‍රකාශ කරන අතර ඒ වැරදි මිත්‍යා දෘෂ්ටියකටත්පත් වෙලා තියෙනවායි කියලා බුදුහාමුදුරෝ වරින් වර හමු වුණාම මේ සුණත්පත් භික්ෂුව එක දවසක් ඒත් හමු වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ කියපු විදිහට අර කෝරක් කට්ටිය තාපසතුමා මැරිලා ගිහිල්ලා අසුරෙක් වෙලා එකදුනා ඒක ඒ මිනියම ප්‍රකාශ වුණා කියලා. බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා එතෙන්දී සුණක්පත් ඒකනේ ප්‍රකාශ කළේ මම මේ ඔය තාපසතුමා පෙර කරපු අකුසල කර්ම වල විපාක විඳිනවා මැරලා ගිහිල්ලා අසුරියෙක් වෙලා උපදිනවා කියන ඒ කියපු කාරණා ඔක්කොම ඔප්පුණා නේද ඔබටම කියලා. ඔව් ස්වාමීනි ඔප්පුණා. ඒත් ස්වාමීනි මම කැමති ඔබ වහන්සේගෙන් ලෝකයේ සත්තු උපදින හැටි, මැරෙන හැටි, ඒ ලෝකේ විෂය, ලෝක කතාන්දරය දැනගන්න. ඒක මට පැහැදිලි කරලා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ එතෙන්දි දේශනා කරනවා තුනක්පත්ටි ඒව නෙමෙයි, ලෝකෝත්පත්ති කතා නෙමෙයි දැනගන්න ඕන. මේ ලෝකයේ තියෙන යථා තත්ත්වය දුක මොකක්ද දුකට හේතුව මොකක්ද දුක් නැති කරන්නේ කොහොමද දුක් නැති කරන මාර්ගය මොකක්ද ඒක ඉගෙනගෙන හොඳ මාර්ගයට නිවැරදි දෘෂ්ටියකට එන්නයි කියලා අවවාද කළත් නොසත් හාමුදුරුවෝ පිළිගන්නේ නැහැ ඒ වෙලාවෙත් අතහැරලා දාලා ගියා. බුදුහාමුදුරන්ට නිඳා කරගනි. ඊට පස්සේ බුදුජාන් වහන්සේ තවත් පැහැදිලි කරනවා අර තාපසතුමාට භග්ගවගොත් පරිබ්‍රාජිකය ඇතුළු පිරිසට ওই සුණක්පත් භික්ෂුව ඔය පමණක් නෙමෙයි ඌටත් වැඩිය. මේක දේවල් පිළිබඳව වැරදි මිත්‍යා දෘෂ්ටි වලට යනවා. දැක්ක පමණින් විශ්වාස කරනවා. කවුරු හරි තාපසයෙක් එහෙම නැත්නම් දුෂ්කර ක්‍රියාවක් කරන කෙනෙක් මොකක් හරි අලුත් දෙයක් ප්‍රකාශ කරාම ඒ පස්සෙන් එනවා. කිසිම ਵਿਚාරයක් නෑ. ඒ වගේම හොයලා බලන්නේ මේක සත්‍යද? මේ ඇත්තද මේ තාපසතුමා මෙහෙම දුෂ්කර ක්‍රියාවක්ද මේ කරන්නේ? එක් අවස්ථාවක බුදුජාණන් වහන්සේ පැහැදිලි කරනවා තුනක්කත් වික්ෂුවගේ චරිත ලක්ෂණය බොහොම දුර්වලයි ඒ වගේ මිත්‍යා දෘෂ්ටියකමයි පිහිටලා තියෙන්නේ කියලා. බුදුහාඳුරු පැහැදිලි කරනවා ඔය තුනක්කත් වික්ෂුව මීට පෙර විශාලාමානුවරම හිටිය අචේලක කලාර මට්ටුක කියලා. තාපසේ මේ ඒ කලාරමට්ටක කියන තාපසතුමා නිර්වස්ත්‍ර නිගණ්ඨ වර්ග තපස් දම් රකින්න කෙනෙක් වස්ත්‍රාදීන්නේ නැහැ. ඒ වගේම බ්‍රහ්මචාරී. ඒ වගේම සුරාව ආදී මද්ද්‍රව්‍ය වලිනුත් හොඳට වැළකීලා ඉන්නේ. ඒ තාපසතුමාගේ තවත් ලක්ෂණයක් තුන එක්තරා ප්‍රදේශයක විතරයි පින්ඩපාතේ උනත් යන්නේ. ඉන්නේ බොහොම සීමා දාගෙන. විශේෂයෙන් විශාලා මහනුවරට සම්බන්ධ ඒ ප්‍රදේශයේ තියෙනවා නැගෙනහිර දකුණ උතුර ඒ ප්‍රදේශ පැතිවල අනු එහෙම නැත්නම් විශේෂ ස්ථාන තියෙනවා. එයා සම්මත කරගෙන ඉනවා උදේන ගෝතම සත්ගුම්බක බහුපුත්තක චේතිය වගේ තැන් සම්මත කරගෙන එතනින් එහාට යන්නේ. ආ මං යන්නේ අන්නර උදේන කියන නගරේ ඒ ප්‍රදේශයට විතරයි එතින් එහා යන්නේ. ගෝතම කියන ගමට විතරයි එතින් එහාට යන්නේ නැහැ. සත්ගුම්බ කියන තැනට විතරයි එතින් එහාට පින්නපාත යන්නේ නැහැ. බහුපුත්තක චේතිය කියන ඒ පළාත විතරයි ඉතින් යාට ඔහොම සම්මත වෙගත්ත සීමිත ප්‍රදේශයක ඒ වගේම බ්‍රහ්මචාරීව සුරා සූදු ආදීන් වැළකීලා බොහොම තපස් දම් රකින සත්‍ය ධර්මයක් ආරක්ෂා කරන තාපසයෙක් වශයෙන් ප්‍රසිද්ධියටපත් වෙලා තිබුණා මේ ප්‍රසිද්ධිය සමගම බොහෝ දෙනෙක් ලිච්ඡවීර කුමාරවරු පවා මේ තාපසතුමාට සලකනවා ඒ වගේම නොයෙක් පුද පුද පූජාවන් ගෙනත් දෙනවා නොඑක් විදිහට ආවාස හදලා දෙනවා පහසුකම් සලසලා දෙනවා ඒ නිසා තවත් ප්‍රසිද්ධ වුණා කාලයක් යනකොට මේ තාපසතුමා කලාරමට්ටුක කියන තාපසතුමා බොහෝ ප්‍රසිද්ධ රහතන් වහන්සේ කියලා මතයක් පැතිරෙන්න පටන් ගත්තා තුනක්වත් හාමුදුරන් මේක ආරං කියලා ගියා ගිහිල්ලා ඒ තාපසතුමා සමග බොහොම සාකච්ඡා කරමින් ඉඳලා පැහැදිලා මේ රහතන් වහන්සේ කෙනෙක් තමයි කියලා පැහැදිලා ඒක දවසක් බුදුරජාණන් වහන්සේටත් ඇවිල්ලා මතක් කරනවා බුදුරජාණන් වහන්සේ විශාලාමානුරේ ඉන්නවා අචේල කලාරමට්ක කියලා තාපසතේ සප්ත ධර්මයක් ආරක්ෂා කරනවා බොහොම හොඳ උග්‍ර සිල්වත් කෙනෙක් මම හිතන්නේ රහතන් වහන්සේ නමක් තමයි කියලා හරියට වර්තමානයේ මේ මිනිස්සු රහතන් වහන්සේලා හොයනවා වගේම තමයි මේ සුලක්කත් ආමරුවොත් රහතන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා යන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරනවා සුලක්කත් ආම්රන්ට තුනක්වත් ඔය තාපසමාම ඔය පෙර පිළිකට ටිකක් ප්‍රසිද්ධියක් කීර්තියක් ලාභ ලබනවා ඒ වුණාට වැඩිකල් නෑ ඉක්මනින්ම පිරිහිලා යනවා මිනිසුන්ට දැනෙන ඔය තාපසමාගේ ස්වභාවය ඒ පිරුණාන් පස්සේ බොහොම දුර්ල තත්ත්වයටපත් වෙනවා කියලා ඒකට තවත් කීර්තියක් තුනක්වත් ආම්රන්ට බලන්න බුදුහාමුදුරු මේ රහතන් වහන්සේලා ගැන ප්‍රකාශ කරන හැටි කියලා එහෙම ඊට පස්සේ අර විශාලාමානුවර කලාරමට්ටුක තියෙන තාපසතුමා සමග ආශ්‍රයෙන් හොම ඉන්නකොට වැඩි කල් ගියේ නැහැ. ඉක්මනින් මේ තාපසතුමා පිළිබඳ මිනිසුන්ගේ කලකිරීම තියෙන පටන් ගත්තා. කලකිරලා අර ලාභ හිමත් අඩු වෙන්න පටන් ගත්තා. ගා පරිපිරිහිලා කවුරුවත් නැති නිකම් අසරණියෙක් බවට මේ තාපසතුමාපත් වෙනවා. දැන් අන්න සුණක්කත් හාමුදුරන්ට අර බුදුහාමුදුරු දේශනා කරපු එක පේනවා. වැඩි කාලයක් ගෙන්න අවුරුද්දයි දෙකයි ඉක්මනින්ම පිරිහිලා ගියානේ. අර වගේ බොහොම ප්‍රසිද්ධ කෙනෙක් වගේ තිය අන්නේ ආ රහතන් කියන්නේ නෙමෙයි. නිකම්ම මේ හිතින් හිතිච්ච දේවල් කියනවා. එයා කිසිම මේ ප්‍රතිපත්තියක පිහිටලා නැහැ කියලා මිනිසුන්ට තේරිලා මේ මිනිසුන්ගේ සම්බන්ධතා නැති වෙනවා පිරිහිලා යනවා. මේ කාරණේ දැකලා බුදුහාමුදුරුවෝ හමුවෙච්ච වෙලාවක සුණක්කත් හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ කිව්ව එක ඇත්තනේ. අර විශාලාමානුවර හිටපු අචේල කලාරමට්ටු තාපසතුමා ඔච්චර ප්‍රසිද්ධියක් ලැබලා ඉඳලා අවුරුදු ගානයි ගිය හරික්මණ්ඩ පිරිහිලා ගියානේ ස්වාමී. දැන් මිනිස්සු ගණන් ගන්නෙත් නෑ ඒ තාපසතුමා ඔය අහිංසකෙක් වගේ වැටිලා ඉන්නවා. බුදුහාමරේ එතෙන්දි දේශනා කරනවා සුනක්කත්වය ඔය බලන්න රහතන් වහන්සේ කෙනෙක් කියලා ඔබ ඉස්සෙල්ලා කිව්ව නේද? දැන් ඔබම කියනවා පිරිහිලාය දැන් ඉන්නේ කියලා. ඕක තේරුම් ගන්න. ඕක තමයි බුදුරජාන් වහන්සේගේ දේශනාව. මිත්‍යා දෘෂ්ටි වලට වැටෙන්න එපා මේ කොහෙවත් තාපසේ කවුරු හරි කෙනෙක් මම රහත් මම මාර්ගඵලලාභියෙක් කියලා කිව් පමණින් ඒක විශ්වාස කරන්න උත්තරී මනුස්ස ධම්ම එහෙම ලබන්න බෑ ඒ විතරක් නෙමෙයි රහත් කෙනෙක් කියලා කරන ප්‍රකාශයෙන් නෙමෙයි යා තේරුම් ගන්න ඕනේ. එයාගේ චරිතයෙන්, එයාගේ හැසිරීමෙන්, එයාගේ චින්තනයෙන් කාලයක් අසුරු කරනකොට ඔබට තේරෙයි. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කළත් තුනක්වත් හාමුදුරන්ට තේරුම් ගන්න බැරි වුණා. මිත්‍යා දෘෂ්ටියකම වැරදි මතයකම හිටියා. ඒ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට ඊට පස්සේ ආයෙත් මේ තුනක්වත් හාමුදුරුව වෙනත් තාපසයෙක් ගැන ප්‍රකාශ කරනවා. ඒ තාපසයා හිටියෙත් විශාලා මහනුවරමයි. විශාලා මහනුවර හිටු මේ තාපසතුමා පාටික පුත්ත කියලා තාපසයේ ඒ තාපසතුමා බොහොම ප්‍රසිද්ධ වෙලා හිටියා. ඒකට හේතුව ඒ විශාලාමානුවර හිටපු පාටික පාටික පුත්ත කියන තාපසතුමා විශේෂයෙන්ම කාරු පරිබ්බාජික කියන ආරාමයේ ඉඳගෙන බොහෝ දිනාට නොයෙකුත් විදිහේ තපස්දම් කියමින් කරුණු පැහැදිලි කරමින් හිටපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි. මේ තාපසතුමා සමහර අය මෙරිච්චි මැරිලා ගිහලා උපදින තැන් හිමත් කියනවා. ඒ වගේම මේ පාටික පුත්‍ර කියන තාපසතුමා ප්‍රකාශයක් කළා මම දැන් ඥානවාදී හිම හොඳට දන්නවා. බුදුහාමුදුරුවෝත් ඒ වගේ ඥානවාදී හොඳට දන්න කෙනෙක්. ඒ වගේම මටත් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. කොහොම කියලා එක දවසක් ප්‍රකාශ කරනවා යම්කිසි දවසක මට බුදුහාමුදුරුවෝ හමු වුණොත් මේ විතාලා මානුවරට වැඩපු වෙලාවකදී මමත් එන්න ඕනි බුදුහාමුදුරුවොත් එක්ක වාද කරන්න. මමත් බුදුහාමුදුරුවොත් එක්ක ඍද්ධිපාතිය පහන්න ඕනි. බුදුහාමුදුරුවෝ එකක් ඍද්ධිපාතිය පෑවුවොත් මම දෙකක් ඍද්ධිපාතිහාරිය පාරන. බුදුහාමුදුරුවෝ දෙකක් ඍද්ධිපාතිහාරිය පෑවොත් මම හතරක් ඍද්ධිපාතිහාරිය පාරන. ඔහොම ප්‍රකාශයක් කළා. ඉතින් මේක සුනක්කත් හාමුදුරන්ට අහන්න ලැබුණා. අහන්න ලැබිලා සුනක්කත් හාමුදුරුවෝ ගියා මේ පාටික පුත්‍ර කියන තාපසයා පරිබ්‍රාජකයා හොයාගෙන ගිහිල්ලා ඇහුවා ඔබතුමා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා තියෙනවා. ඔව් ඔව් මම මෙහෙම ප්‍රකාශයක් කළා. මට පුළුවන් විදි ප්‍රාතිහාර්ය පාන්න. මමත් ඥානවාදයේ හොඳට දන්න කෙනෙක්. බුදුහාඳුරුව වැඩපු එළියොත් එහෙම මේ සවැත්නුවර මේ විශාලා මහනුවරට මමත් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරු වැඩියම එතෙන්ට ගිහිල්ලා ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න කියලා. බුදුහාමුදුරු කප් ඍද්ධි ප්‍රාතිහාර්ය පෑවොත් මම දෙකක් ඍද්ධි ප්‍රාතිහාර්ය පාන. ඔබ නැවතත් අර විදිහටම ප්‍රකාශ කළා. සුනක්කත් හාමුදුරු ආ හොඳයි එහෙමද? එහෙමනම් බොහොම හොඳයි. මෙයත් සුනක්කත් හාමුදුරුත් මෙයා බලන්නේ ඕන් කෙනෙක් ආසාවෙන් ඉන්න කෙනෙක් නේ ඍද්ධි ප්‍රාතිහාර්ය පානවා කවුරු හරි පෙන්නනවා නම් බලන්න. ඒ නිසා ආ බොහොම හොඳයි. ඔබතුමාගේ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන එක බලන්න අපි කැමති. මම ලිච්ඡවි රජවරුන්ටත් කුමාරවරුන්ටත් ඒ සිටුවරුන්ටත් කියන්නම්කෝ වැඩ පිළිලක් යොදන්නම්කෝ මම මේක කියලා මෙයා ඉදිරිපත් වුණා මේකට සංවිධානය කරා. බුදුචාරණ වහන්සේටත් ගිහිල්ලා මතක් කළා. විශාලා මහනුවර ඉන්නවා බුදුචාරණ වහන්සේ පාතික පුත්‍ර කියලා තාපසේ. ඒ තාපසතුමා ඉන්නේ කාණු පරිබ්‍රාජිකාරාම කියන ස්ථානයේ. එතුමා කියනවා ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ඔබ වහන්සේ එක ඍද්ධි ප්‍රාතිහාර්යයක් පෑවොත් පාතික පුත්‍ර තාපසතුමා කියන දෙකක් පානවා කියලා. උභවතු උභාන්තයේ ඍදි ප්‍රාතිහාර්ය දෙකක් පෑවොත් එහෙම පාටික පාටික පුත්‍ර තාපසතුමා කියන මම හතරක් ඍදි ප්‍රාතිහාර්ය පානවා කියලා. බුදුහාඳුරුත් ඥානවාදයේ දන්න කෙනෙක් මමත් ඥානවාදයේ දන්න කෙනෙක් කියලා ඒ විතරක් නෙමෙයි විශාලාමානුවරක උභාන්තය එළියොත් එහෙම හෙට ඒ තාපසතුමත් එනවයි කියලා ප්‍රකාශ කළා ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න. ඉතින් මේ කාරණේ උභාන්තයේට දන්වල යන්න මම මේ ආවේ කියලා. බුදුහාඳුරුව මතක් කළා දේශනා කළා සුනක්කත්වය ඔය පාටික පුත්‍ර කියන පිරිවැජියා ඔහොම ප්‍රකාශ කළාට ඔය මතේ ඉඳගෙන කවදාකවත් බුදු කෙනෙක් හමුවට යන්න බෑ. එහෙම බුදු කෙනෙක් හමුවට යන්න නැත්තම් හමු වෙලා කතා කරන්න නම් ඔය පාටික පුත්‍ර පිරිවැජියා ඒ තමන්ගේ අදහස දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය අතහැරලා බුදුහාඳුරන් කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආවොත් විතරයි පාටික පුත්‍ර පිරිවැජියට බුදුහාමුදුරුව හමු වෙන්නවත් පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් හමු වෙන්නවත් බෑ. ඒ විතරක් නෙමෙයි, ඕවගේ මිත්‍යා දෘෂ්ටියක් අතහරින්න නැතුව බුදුරජාණන් වහන්සේට අභියෝග කරලා බුදුරජාණන් වහන්සේගේ ඥාණයට අභියෝග කරලා කවදාකවත් යාට යහපතක් වෙන්නේ යා අපායන් විනිපාතන් නිරයන් දුගතියක උපදින්න සිද්ධ වෙනවයි කියලා බුදුහාඳුරෝ දේශනා කරා. මේක අහුවම සුණක්පත් හාමුදුරන්ට නැවතත් අර පරණ විදිහටම කේන්ති ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මම ගිහින් කියන්නම්කෝ සුනක් සුනක්කත් වික්ෂුන් වහන්සේ කියන පාටික පුත්‍ර පිරිවැජියාකට මම විශාලා මහනුවරට ගිහිල්ලා කියන්නම්කෝ කියලා එහෙම ප්‍රකාශ කළා. ගිහිල්ලා ඊට පස්සේ විශාලා මහනුවරට ගිහිල්ලා සුනක්කත් හාමුදුරුවෝ අර පිරිවැජියාටත් ප්‍රකාශ කළා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා බුදුරජාණන් වහන්සේ. මම ඔබට බුදුහාමුදුරුවෝ මේ විශාලා මහනුවරට වැඩි වේලාවක් වුණොත් මතක් කරන්නම්කෝ. එතකොට ඇවිල්ලා ඍද්ධි ප්‍රාතිහාර්යය පාන්න කියලා. ඔන්න ටික දවසකට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ වඩින අතරතුර විශාලා මහනුවරටත් වැඩම කළා. ඉතින් විශාලා මහනුවරට වැඩම කළ බව සුනක්කත් හාමුදුරන්ට ආරංචි ලැබුණා. දැන් සුනක්කත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වැඩම කළා ඉන්නවා. යන්න ඕනි ගිහිල්ලා කියන්න ඕනි පාටික පුත්‍ර පිරිවැජියාට බුදුහාමුදුරු වැඩලා ඉන්නවා දැන් ඍදි ප්‍රාතිහාර්ය පාන හොඳ වෙලාවක් කියලා. මම ගිහිල්ලා මතක් කළා. මතක් කළා කිව්වා මෙන්න බුදුහාමුදුරු දැන් වැඩම කරලා ඉන්නවා. ඔබ සූදානම් වෙලා ඉන්න දැන් ස්ථානයේ මම කියන්නම්කෝ කියලා නැවතත් අර පණිවිඩේ ප්‍රකාශයට පත් කරලා හැමතැනම ගිහින් කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ පිළහා විශාලා මහනුවරට වැඩලා ඉන්නවා පාටික පුත්‍ර පිරිවැජියත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා බුදුහාමුදුරුව සමග තරගයක විද්ධි ප්‍රාතිහාර්ය පාන්න. ඉතින් දැන් මේක අපට දකින්න පුළුවන් කවුරුත් එන්නේ කියලා ප්‍රසිද්ධියේ හැම තැනම කිය කියා ඇවිදින්න පටන් ගත්තා තුනක් අත්හාම. මේ ප්‍රකාශය කියමින් හැමතැනම යනකොට බුදුරජාණන් වහන්සේ ඉතින් ධර්මචාරිකා වඩින ගාම විශේෂයෙන් පාටිකපුත් පිරිවැජියා සිටපු ආරාමයටත් වැඩම කළා. ඒ ආරාමයට බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන ආරංචියෙනකොට තමන්ගේ ආශ්‍රමයට ආරාමයටම බුදුහාඳුරු වඩිනවා කියනකොට ආරංචිලුට මිනාට බය හිතුණා. මේ පාටික පුත්‍ර පිරිවැජියා බයලා පැටි අරගෙන ඉක්මනට ඒ කිට්ටුව තව තියෙනවා පුංචි ආරාමයක් ආන්නේ ආරාමයට මෙයා හොරෙන්ම පැනලා ගිහිල්ලා සැඟවිලා ඉන්නයි සූදානම් වුනේ. දැන් මේ වෙනකොට විශාල පිරිසක් විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ මෙහිම වැඩලා ඉන්නවා. පාටික පුත්‍ර පරිත්‍රාජිකයා සමග ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න පාටික පුත්‍ර පරිබ්‍රාජිකයා සූදානම් වෙලා ඉන්නවා කියලා සෙනග ඇවිල්ලා රැස් වෙලා ඉන්නවා. ලිච්ඡවි කුමාරෝරු සිටුවරු ඒ විතරක් නෙවෙයි මහමෙති වගේ අය පවා හුඟක් අය ඇවිල්ලා රැස් වෙලා ඉන්නවා. මේ පිරිස රැස් වෙලා ඉන්න අතර දැන් තුනක්පත් හාමුදුරුවෝ හොයනවා. කවුද මේ සොයන්නේ? පාතික පුත්‍ර පිරිවැජියා. යානේ අභියෝග කළේ. දැන් ඔන්න හොමස් වෙනකොට යානේ ඔන්න ඊට පස්සේ කාටත් ආරංචි වුණා මෙයා තමන්ගේ ආශ්‍රමයෙන්ුත් පැනලා ගිහලා ටිකක් ඈතින් සැඟවිලා මෙහෙම ඉන්නවයි කියලා. ඊට පස්සේ අර හිටපු පිරිස අතර එක පුරුෂයෙක් කල්පනා කළා ගිහිල්ලා පණිවිඩය කියන්න ඕන කියලා ශක්තිමත් හොඳ පුරුෂයෙක් අර මෙතන තියුරුන්ට කියලා මම ගිහිල්ලා මතක් කරන්නම් පාටිපුත්‍ර පිරේජියාට බුදුහාඳුරෝ දැන් වැඩලා ඉන්නවා ඔබත් එන්නයි කියලා. දැන් මෙයා ගිහිල්ලා කිව්වා. ගිහිල්ලා කියලා කියනවා දැන් එන්න තාපසතුමනි බුදුරජාන් වහන්සේ ඔබගේ ආරාමයෙන් වැඩි ඉන්නවා. අපි ගිහින් ඔබ කරගෙන යන්නම් යන්නයි මේ ආවේ කියලා. එතකොට මෙයා හා හා හොඳයි මම එන්නම් කියලා දැන් එයා එහි යන්න සූදානම් වෙනවා වගේ පෙන්නනවා විතරයි. නමුත් මෙයා යන්න බයයි ඒ වගේම යන්න කැමතියි. ඔබ ටිකක් ප්‍රයත්න කරලම ආලා කියනවා ඔබතුමා බලාපොරොත්තුෙන් මහා පවා ඉන්නවා රජ කුමාරවරු සිටවරු විශාල සෙනඟක් ඉන්නවා ඇවිල්ලා එන්නේ කියලා ආරාධනා කළත් ඒවා මේවා කියමින් එහාට මෙහාට යමින් ඉන්නවා විතරයි නමුත් ඒ ගමනට එක් වෙන්නේ නැහැ සූදානම් වෙන්නේ ඊට පස්සේ මේ පුරුෂයාත් ඇවිල්ලා නැවතත් අර මහමෙත්මාට මතක් කළා ස්වාමීනි පාතික පුත් පිරිවැජියා එන්නේ නැහැ එනවා කියලා කියනවායි විතරයි කියලා ඊට පස්සේ මහමෙත්මා කල්පනා ආ එහෙනම් මම යන්නම්කෝ කියලා මහමෙත්මාව ගියා ගිහිල්ලා පාට්ටිපුත්‍ර පිරිවැජයාට කිව්වා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ ඔබමනේ අභියෝගය කළේ ඔබ ඥානවාදයේ ධර්මවල රිදි ප්‍රාතිහාර්ය පාඩ පුළුවන් කිව්වා බුදුහාමුදුරුවෝ එකවරක් ඉදිරියා ප්‍රාතිහාර්ය පැව මම දෙවරක් පානවා කියලා කිව්වා ඒ නිසා එන්න යන්න මම මේ ඔබ කියන්න ආවේ කියලා ඒත් පාටිකපුත්‍ර පිරිවැජියා හා හා මම එන්නම් හරි සූදානම් වෙනවා කි කියනවා විතරයි නමුත් එන්නේ නැහැ අන්තිමට ඒ මහානත් මාත් ඇවිල්ලා කියනවා මෙයා එන්නේ නැහැ මේ බුරුකාරයේ කිය. ඊට පස්සේ මේ පාටිකපුත්‍ර පිරිවැරියාගේ බොහොම හිතවත් යාළු ශිෂ්‍යෙක් හිටියා එයා මං ගිහිල්ලා එක්කේ එන්නම් කියලා එයා පිරිවැජේ කියලා ගියා. එයා ගිහිල්ලා කිව්වා ඉක්මනට ඔබතුමා එක්කන්නයි මම මේ ආවේ. විශාල පිරිසක් ඉන්නවා රාජකුමාරවරු ඉන්නවා රැස් වෙලා ඉන්න ඔබ ප්‍රාතිහාරි පානුවක වෙන නිසා දැන් බලාපොරොත්තුෙන් ඉන්නවයි කියලා. ඉතින් ඔන්න ඒත් එන්නේ නැහැ එන්නේ කැමති නැහැ. එයා වාඩි වෙලා ඉන්නවා පුටුවක නැගිටින්න බෑ. වාඩි වෙලා ඉන්න පුටුවේ නැකිට ගන්න බැරුව ඉන්නවා එහාට හැරෙනවා මෙහාට හැරෙනවා මම එන්නම් කියලා කියනවා විතර. එයා කියනවා මෙයා බොරුකාරයෙක් මෙයා හරියට අර සිංහයා සමග හිටපු නරියෙක් සිංහයා එක ඉඳලා සිංහාගේ කෑම කෑම කාලා හුදු ශක්තිවත් වෙලා අන්තිමට සිංහා වගේ තමයි මම සිංහෙක් කියලා ආ මගේ සිංහයාට පුළුවන් නම් සත්තු මරන්න. ඇයි මට බැරි? ආ සිංහයාට පුළුවන් නම් ශබ්ද කළා සත්තු බය කරන්න මට බැරි. ඔහොම කියලා අන්තිමට සිංහයා වගේ වේශය ඇරගෙන හිවලෙක් බවට පත් වෙලා හිවල් හඩක් මොනකලා නිකන් ලැජ්ජාවට පත් වෙනවා විතරක් නෙවෙයි ජීවිතයත් විනාශ කරගන්නවා වගේ. දැන් මෙයා ප්‍රකාශ කළා අන්තිමට බුදුහාඳුර වැඩ ඉන්න පිරිසට ඇවිල්ලා කියනවා පාටික පුත්‍ර පරාජය පිළි අරගෙන විතරක් නෙවෙයි බොහොම බයෙන් ලුමු දහගෙන මොකවක් කර කියාගන්න බැරුව පුටුවකට වාඩි වෙලා පුටුවේම ඇලිලා ඉන්නවයි කියලා ප්‍රකාශ කළාම කවුරුත් නින්දාවටපත් කළා පාටික පුත්‍ර බොරුකාරයේ ඒ විතරක් නෙමෙයි ඇතර කියනවා සමහර අය කියනවා ඌ අපි දන්නවා එයා බොරු කියනවා ඊට ඉස්සෙල්ලා තේනාපතියෙක් හිටියා අජිත කියලා. එයා මරුණාට පස්සේ අපාය යනවා කියලා කිව්වා. නමුත් එයා අපාය නෙමෙයි. එයා දිවි ලෝකයේ ගිහිලා තියෙන හොඳ සත්පුරුෂ මිනිසෙක් කියලා. ඒවා බොරු කියපු ප්‍රකාශන පවා පස්සේ පිළිවෙන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ හැමෝට ඒ කිසි කෙනෙකුට මිත්‍යා දෘෂ්ටියක් ඇතුව බුදුහාමරන්ට නිඳා කරමින් ධර්මයට සංඝයාට නිඳා කරමින් නැවත බුදුරජාණන් වහන්සේ ළඟට එන්න බෑ ඒ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය අත්හරින්න නැතුව මිත්‍යා දෘෂ්ටියක වැටීමේ තියෙන භයානකම ඕනෝකයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කිරීමේ භයානකම තියෙන ඕනෝකයි බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට නිඳා කරන එකේ භාෂාවද්‍ය අකුසල කර්මයක් බවට පත් වෙලා අපාගත වෙන්න සිද්ධ වෙන්නේ ඔන්න තුනක්කත් භික්ෂුව වගේ. ඒ වගේම විශේෂයෙන් පාටික පුත්‍ර වගේ අය අවසාන වශයෙන් මේ අය වැරදි මත දරලා විනාශ වෙනවා තමනුත් තමන්ගේ දායකයොත් ඒ විතරක් මේ තමන්ගේ ශිෂ්‍යෝ වශයෙන් ඉන්න පිරිස් පවා මේ වගේ වර්තමානයේ තියෙනවා. බග්ග ගොත්ත කියන ඒ පිරිවැජියාට බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කළාම ධර්ම දේශනා කළාම ඒ පිරිස බොහෝම සන්තෝෂයටපත් වෙනා විතරක් නෙමෙයි බුදුහාමරංගේ දායක දායකව බවටපත් වෙනවා. ඒ පිරිවැජියා ඇතුළු පිරිස ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් බවටපත් වෙලා බොහොම සන්තෝෂයටපත් වෙනවා. පාටික සූත්‍රයේ මේ පිළිබඳව විශාල විස්තරයක් තියෙනවා. අටුවාවේ විශාල වශයෙන් ඒ තොරතුරු අන්තර්ගත වෙනවා. මේ සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගන්න කරුණු රාශියක් තියෙනවා පින්නතුනේ. වර්තමානයේ විශේෂයෙන්ම මේ ධර්මයේ පිළිබඳව විනය පිළිබඳව බුද්ධ චරිතයේ පිළිබඳව බුද්ධ දේශනාවන් පිළිබඳව යම් යම් දේවල් ප්‍රකාශ කරන අය මේවා කියවන්න ඕන. මේවා කියවලා අටුවාව සමග හොඳට තේරුම් ගන්නගෙන මේවායේ අර්ථ කුමක්ද කියලා දැනගෙන ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ මොකද? ඒ අයත් විනාශ වෙනවා. ඒ අය පසුපස යන අනුගාමිකයොත් විනාශ වෙනවා. ඒ අයගේ ශ්‍රාවකයොත් විනාශයටපත් වෙනවා. යථාපතන් නික්කිටෝ ඒවා නිරේ. දැඩි මිත්‍යා දෘෂ්ටියකටපත් වුණොත් සාබිතානානි අබම්බෝකාතුම් හයවෙනි එක තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියටපත් වෙච්චීම් වෙන්නේ අපාගත වෙනවා. ඒ නිසා වර්තමානයේ විශේෂයෙන්ම ධර්මය විකෘති කරන අය. ඒ වගේම බුද්ධ චරිතය විකෘති කරන අය. කිසිම පදනමක් නැතුව කරුණු පැහැදිලි කරන අය. සමහර අය කියනවා අටුවාවල ওই තියෙන මේවා මොනවද කියලා. අටුවා ලිව්වේ බුද්ධඝෝස හාමුදුරුවෝ අමුතුවෙන් නෙමෙයි. උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සතවර්ෂයේ විතර ඒවා පාලියට නැගීම විතරයි කලේ. උන්වහන්සේට ඒවා පාලියට නගන්න බොහොම හොඳ මූලාශ්‍ර ටිකක් තිබුණා. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සත්වර්ෂයේ මිහිඳු හාමුදුරන්ගේ කාලයේදී මාරිට් හාමුදුරුවෝ ආදී පිරිස සිංහලයෙන් ත්‍රිපිටකය හොඳට සකස් කරලා තිබුණා. ඒවා හෙළ අටුවා පුරාණ අටුවා වශයෙන් තිබුණා. ඒවා මහා අටකතා, අන්ද අටකතා, කුරුන්දි අටකතා, මහා පච්චේරිය අටකතා වගේ සිංහල භාෂාවෙන් තිබුණා. සිංහල භාෂාවෙන් තිබිච්ච ඒවා අර විශේෂයෙන්ම දමදිවින් ආපු, ඒ වගේම චීනයෙන් ආපු, නොඑක් රටවල් වලින් ආපු අයට හාමුදුරුවන්ට පවා කියවල තේරුම් ගන්න බැරි තත්යක තිබුණ නිසා තමයි pāli භාෂාවට බුද්ධඝෝෂ හාමුදුරුවෝ පරිවර්තනය කළේ. ඒ නිසා උන්වහන්සේ හැම වෙලාවෙම කියනවා මම මේ මගේ අදහස් නෙවෙයි, මගේ පොත් නෙවෙයි මේවා. මේවා මේ රටේ මහා විහාර භික්ෂූන් වහන්සේලා පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ආපු හෙළ අටුවා pāli භාෂාවට එහෙම නැත්නම් ජාත්‍යන්තර භාෂාවට ඒ කාලේ ජාත්‍යන්තර භාෂාව කියන්නේ pāli භාෂාව. චීනෙන් ආපු හාමුදුරුවන්ටත් pāli ත්‍රිපිටකයේ තේරුම් ගන්න පුළුවන්. පෙළබස කියලා කතා කරන. ඉන්දියාවේ ඉඳලා ආපු අයටත් පුළුවන්. ඉතින් මේ වගේ නොයේ ටිබෙට් වලින් ආපු හාමුදුරුවන්ට උනත් බුද්ධ ගයාවේදී උනත් ඒ අය එකතු වෙලා කතා බහ කරලා පවා තියෙන්නේ ලංකාවේ හාමුදුරුවෝ ටිබෙට් හාමුදුරුවෝ චීනෙන් වැඩම කරපු හාමුදුරුවෝ ඇෆ්ගනිස්තානයේ ওই නොයේ පැති වලින් එකතු වෙන හාමුදුරුවෝ සාකච්ඡා කළ තියෙන පාලි භාෂාවෙන් අදහස් උමාරු කරගෙන තියෙන පාලි භාෂාවෙන් ඒ නිසා තමයි බුද්ධකෝස හාමුදුරුව ජාත්‍යන්තර භාෂාවට හෙලාටුවා පරිවර්තනය කරනවා කියලා සෑම අටුවාවක් මර අපි මුලින් සඳහන් කර උතුමංගල විලාසිනී දීඝනිකායට කතාව මේ වගේ සියලුම අටුවා මූලික හෙළ අටුවා පාලි භාෂාවට ජාත්‍යන්තර භාෂාවට පරිවර්තනය කිරීමයි බුද්ධඝෝෂ හාමුදුරුව කළ තියෙන්නේ ඒ නිසා යම් කෙනෙක් කියනවා නම් මේවා ත්‍රිපිටක ධර්මයේ විකෘති කිරීමක් නැති එක බුද්ධකෝ සාම්ප්‍රදායික බ්‍රාහ්මණියෙක් ඇවිල්ලා කරපු Hindu දර්ශනය බෞද්ධ දර්ශනයට ඇතුළත් කිරීමක් කියලා. ඒක නුදෙන්වත්කම ඒගොල්ලන්ගේ බුද්ධියේ මහතේකෙන් පේනවා. ඒගොල්ලන්ගේ බුද්ධියේ දිගපල් පේනවා. පොතපත කියවලද කියන එක තේරෙනවා. විශේෂයෙන් සමහර අය ධර්මයේ විනය මූලික වශයෙන් හදාරන්නේ නැතුව වයසට ගිහිල්ලා ඒගොල්ලෝ මේ විදිහට බුද්ධ පබ්බචිතව කියලා අපි ධර්මයේ සඳහන් වෙලා තියෙන එවැනි අය ත්‍රිපිටකය පිළිබඳව අටුවාව පිළිබඳව ඒ වගේම නොයෙක් මේවා පිළිබඳව ලියලා තියෙන අනෙක් පොතපත ඇසුරු කරන්නේ නැතුව මූලික සාම්ප්‍රදායික සිරිත් පිළිත් පවා හඳුනන්නේ නැතුව ධර්මයේ විනය විකෘති කිරීම ඉතා භයානකයි. ඒ භයානක ප්‍රතිඵල ඒගොල්ලන්ට පෞද්ගලිකවත් අත්ති යථාපත නික්කිටෝ ඒවා නිරේ. ඒ නිසා ධර්මයේ විනය විකෘති කිරීම, ධර්මයේ විනය පිළිබඳ වැරදි විවේචන ඉදිරිපත් කිරීම එලෝ මෙලව දෙකටම හොඳ නැහැ. වර්තමානයේ විශේෂ වශයෙන්ම සෑම කෙනෙක්ම මේ පාටික සූත්‍රයේ වැනි දේශනාවන් කියවලා ධර්මයේ විනී මුල හරය මොකද යස්සත්තාය කුලපොත්තෝ යම්කිසි පුජ්‍යලෙකුට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවන් කරනවා නම් දේශනා කරන්නේ නිවන් මාර්ගයේ පැහැදිලි කිරීමටමයි ඒ සඳහාම මේ දේශනාවත් උපනිශ්‍රේ වේවා හේතු වේවා එහෙම කල්පනා කරමින් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්ව ලැබූ සෑම දිනාටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කර සියලු දිනාටත් දිව්‍යන්ත ලෝකයට අතිඋතුම් නිවන් සම්පත් පිණිසම මේ දේශනාව හේතු ආශමනා වේවා කියලා සාදුතර ප්‍රාර්ථනා තබන්නේ. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති Thank you.